ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසර අපි ප්‍රමාණිකූලව පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ පසුගිය අවස්ථාවේ විශේෂයෙන්ම සම්පජඤ්ඤ හතරේ යෝගාවචර ජීවිතයට සම්බන්ධ වෙන හැටි මාතෘකා කරන්න යෙදුණා ඒනොත් සාර්ථක සම්පජඤ්ඤය, සක්කාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියන මේ සම්පජඤ්ඤ හතරෙන් මූල සම්පජඤ්ඤ දෙක මේ වාගේ ලෝකෝත්තරේ වැඩපිළිවෙලකට නැත්නම් පූර්ණ කාලීනව භාවනා කරන සමත විපස්සනා භාවනා කරන වැඩපිළිවෙලට පමණක් නෙවෙයි එදිනෙදා සාමාන්‍ය ලෝකේ ජීවිතයකට බොහෝමත්ම ආදර්ශ ගන්න පුළුවන්. ඒ බව ඒ ගැන සැලකිල්ලෙන් ඉන්නේ විශේෂයෙන්ම භාවනානුකූලව ලෝකෙ දිහා බලන ඇත්තන්ට දැක ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් මේ වාගේ ශාස්ත්‍රෝන් වහන්සේ නමකගේ පැහැදිලි පිළිසිදු අනුකම්පාසහගත ඥාන සංප්‍රයුක්ත මේ උපදේශ පන්තියක් නැති පිළිසෙ කටයුතු කරන ආකාරයෙන් කොච්චරනම් තමන් දුකට වේදටපත් වෙනවද ඒ වාගේම නොබෝ කලකින් තමන් අවත කියන පිළිසතත් දුක් කරදර කම් කටලුපත් කරනවද අහල දකි නැත්තන්ට අවාසනාවන්ත තොරතුරු ඉදිරිපත් වෙනවද ඉතිරි වෙනවද කියලා දැක ගන්න පුළුවන් ඒ නිසා භාවනා කරන පිරිසක් වශයෙන්ොත් ඒ වගේ විතරක් නෙවෙයි ආධ්‍යාත්මික මුල ජීවිත පුර නැත්තන් වශයෙන්ොත් අපි නිතරම මෙවැනි ධර්මයේ සම්මර්ෂණය කරන්න ඕනේ, අහන්න ඕනේ, ජීවිතයට ලං කර ගන්න ඕනේ, භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්න බලන්න ඕනේ. ඒ නිසා අද විකතම ඒ සාර්ථක සම්පජඤ්ඤයේ සප්පාය සම්පජඤ්ඤයේ සම්බන්ධ සාමාන්‍ය යෝගාවචර ජීවිතයකට අදාළ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් කියනවා නම් සාමාන්‍යයෙන් ශරීර රෝග ගැන කතා කරනකොට ප්‍රස්තාව පිටුලක් ආත්මෝපදේශයක් වශයෙන් පවතිනවා වේදකමට වැඩිය හේතකම හොඳයි කියනවා. ලෙඩ වෙනකන් කිසිම චාරයක් නැතුව, ਵਿਚාරයක් නැතුව හැදිලා ලෙඩ වුණාට පස්සේ තාම හොඳ, සැර, ප්‍රබල බෙහෙතක් හොඳ වෙදමාත්මයෙන් කරගෙන සනීප වෙන එක එක ක්‍රමයක්. ඒ ක්‍රමය අසරණ භාවයෙන් මිදෙන්න ලෝකේ විශාල වශයෙන් පවතින ක්‍රමයක්. නමුත් ඥානීය පවතින කල්පනා කරන මිනිස්යා වශයෙන් මේ විදිහේ නිතර ලෙඩ වෙනකොට කල්පනා කරන්න ඕනේ කල්පනා වෙනවා. එහෙම ලෙඩ නොවන තාලෙට ආහාර, සේනාසන, හඳුන් පැලතු බෙහෙත් පිළිකර පාවිච්චි කිරීමෙන් හේතකමින් මේ රෝග නවලක්වා ගන්න. අද ලෝකේ පවතින ආගම් ධර්ම දිහා බලනකොට මේ විදිහට කායික ලෙඩ නෙවෙයි හිතේ ලෙඩ වලින් පිළිලා තියෙන කිස්සම් වාට්ටුවක් වගේ කිස්සෝ ඉන්න වාට්ටුවක් වගේ තියෙන මේ ලෝකෙට විවිධ ආගම් වලින් විවිධාකාර බෙහෙත් ಜಾති ඉදිරිපත් කරනවා අසවල් අසවල් මානසික රෝගයට අසවල් අසවල් කෙනා අසවල් නිකාය හොඳයි අසවල් ස්ථානෙ හොඳයි අසවල් ශාස්ත්‍රූන් වහන්සේ හොඳයි নানা ප්‍රකාර වෙදකම් පවතිනවා. ඉතින් අර රෝග වලින් පෙළෙන ඇත්තෝ ඉහ වහ නැතුව සුළු අත දුවනවා මේ එක එක බෙහෙත් පන්ති පාවිච්චි කරන්නේ. ඒ වාගේම මේ බෙහෙත් ලෙඩුන්ට බෙහෙත් ඉදිරිපත් කරන එක පැත්තක් තමයි මේ තේරවාද බුද්ධ ධර්මය. ඒකෙත් පවතිනවා එහෙම ලෙඩ වෙච්ච යත්තන්ට වහාම ඒ සුවයක් ලබා දෙන ක්‍රම. නමුත් අනිකුත් ආගම් එක්ක සංසන්දනය කරනකොට මේ තේරවාදයේ තියෙන විශේෂය තමයි මේ ලෙඩේ අනීප කරලා නතර කරන්නේ නැහැ. මේ මනස ලෙඩ නොවන තාලෙට චර්යා පද්ධතියක් කියලා දෙනවා. කියලා දීලා ලෙඩ නොවි හෙදකම ඒ පුද්ගලයා අතටම පවරලා නිරෝගී පුද්ගලයා පාටපත් කරන හෙදකම කියලා දෙන ගතියක් මේ තේරවාදී පවතින. ඒක කවුරුත් මුදෙට සංසන්දනාත්මකව හිතලා හිතේ තියාගන්න කරන කාරණාවක්. සලකා බලන්න අනිකුත් දැන් එක හදිස්සි වෙච්ච වෙලාවට වෙදකම අවශ්‍යයි. නමුත් අපි හැමදාම වෙදකන්න කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනේ අපිට මේ ලැබිච්ච මනුස්ස භාවය, මනුස්ස කල්පනා ශක්තිය කල්පනා කරන්න පුළුවන් ගතිය ඉච්ඡරව ප්‍රෝජන ගත්තයි කියලා සන්තෝෂ වෙන්න බෑ කිස්භාවයට. ඒ නිසා විමතක තියාගන්න ඕනේ අපිට ලෙඩ වෙනවා සත්‍යයි. ඒ ලෙඩ වෙච්ච වෙලාවෙත් මේ ශරීරේ නැගිටව ගන්නද එහෙම ගෙනියන්න අපි ප්‍රතිකාර කරන්න ඕනේ. දක්ෂ ප්‍රතිකාර කරන්න ඕනේ. දක්ෂ වෛද්‍යෙක් වරේ වෙන්න ඕනේ. ඒ පිළිබඳව අපිට කිසිම සැකයක් නැහැ. අපි තෝරාගෙන ඉන්න වෛද්‍යවරයා භව දුකට වේදානම් කියලා මේ සිංහල සාහිත්‍ය සඳහන් වෙනවා භවයේ දුකට ප්‍රධානම වේදා බුදුරජාණන් වහන්සේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපි මේ ලෙඩ වෙන ගානෙට බෙහෙත් දෙන්න ඉදිරිපත් වෙච්ච උත්මයෙක් නෙවෙයි උන්වහන්සේ ළඟ තියෙන විශේෂ රහස එහෙම නැත්නම් විශේෂත්වය තමයි මතු මැත්තේ ලෙඩ නොවෙන්ට ප්‍රතිකාර පන්තියක් සාරියාපද්ධතියක් ඉදිරිපත් කරනවා. අන්නේ සාරියාපද්ධතිය දන්න කෙනා තමයි තමන්ගේම ලෙඩේට වෙදකම් කරගන්න දක්ෂයෙක් වෙනවා වෙන විදිහකට කියනවා නම් යෝගාවචරය කියලා. එහෙම නැතුව හැමදාම ප්‍රශ්න ඇති වෙන්න ඉඩ ඇරලා ඒ ප්‍රශ්න නිසා තමනුත් වෙහෙකටපත් වෙලා අනිත් අයත් වෙහෙකටපත් කරගෙන ආදර්ශයක් තරක කරගෙන ජීවත් වෙනවනේ ඒ අත්තට යෝගාවචරයය භික්ෂුවය ප්‍රතිපදාට පිළිපන්න පුද්ගලයාය කියලා කියන්න සැකෙන්නේ. මෙන්න මේ තියෙන රහස මෙන්න මේ විදිහට ලෙඩ නොයන විදිහට හේතකම කියලා දෙන සංපජඤ්ඤ දෙකක් තමයි මේ සාර්ථක සංපජඤ්ඤයත් සප්පාය සංපජඤ්ඤය. අපි එදා භාවනාවට ඉතාම ආසන්නයේ සමීප වෙන දර්ශනයක් කරගත්ත පරියන්ක භාවනා කරගෙන ඉන්නකොට ඒ යෝගාවචරයාට ඒ පරියන්කේ අපහසුතාවයක් මතුවෙනවා, එපා වීමක් මතුවෙනවා, රුස්නා ගතියක් මතුවෙනවා, අභ්‍යන්තර කාරණාවක් නිසා හෝ බාහිර කාරණාවක් ලෙස. මේ බුද්ධලයා මේ මතුවෙච්ච ලෙඩේට මේ අපහසුතාවයට වහාන ප්‍රතිකර්ම හොයන්න හැමදාම ගියොත් මේ භාවනාව යාදෙන භාවනාවක් වෙන්නේ නැහැ. දිගානට පිළිවෙලක් බාටපත් වෙනවා. නමුත් ආධුනික යෝගාවචරය මේ தත්ත්වෙ මුදා ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා ආධුනික යෝගාවචරය බාහිර කරදරෙන් කාලෙට පුළුවන් තරම් වැටි වැටි වැටි වැටි හරියටේ නැගිටිනවා ඒවට ප්‍රතිකර්ම හොයනවා නැවතත් වාඩි වෙනවා ආදී වැඩ පිළිලක් තමයි කරන්නේ මොකද යෝගාවචරයාගේ සම්පජඤ්ඤ තාම කිව්වේවන්නේ නමුත් යෝගාවචරයා ක්‍රමක්‍රමේ මතුවෙන අරමුණකට ආ වූ නාම රූප ධර්ම ඒ කියන්නේ අරමුණ විසදව මේකයි දැක බලා ගන්නා හිත මේකයි කියන ධම්මවත්ථාන මට්ටමටපත් වෙනකොට ඔහු තුල තමන්ගේම වේදකම ලෙඩේට බෙහෙත හොයාගන්න ක්‍රමයට මං පෑදෙනවා කොට පෑදෙනවා. ඒ වෙලාවෙත් හරියට සුතමේ ඥානය ලං කරන්න ඕන. ලං කරපුවාම දක්ෂ යෝගාවචරය ඉතාමත්ම සාදරයෙන් ඒ ධර්මයේ පාර අරගෙන තමන්ගේ ජීවිතයේ භාවනාවට ලං කරගන්නවා. මූල ධර්මයේ තමන්ගේ අත්දැකීමට ලං කරගන්නවා. ඒ කොහොමද? ඒ යෝගාවචරය වේදනාවක් සද්දයක් ඌෂ්ණක් වෙන මොනවා හෝ හිතවිල්ලක් හෝ මොනවා බාධාවක් ආපුවාම වෙනදාතරම් වේගයෙන් ඉඳගෙන ඉන්න පත්තර කසා දාලා නැගිටිනව වෙනුවට තමන් අද මේ පත්වේ තියෙන අපහසුතාවය තමන්ට ඇති වී තියෙන නුරුස්නා ගතිය නැගිටීමට ඇති චේතනාව විපස්සනා ආරමුණ කරගන්න. අරමුණ කරගෙන මේ ඉදිරිපත් වෙච්ච දුෂ්කරතාවයේදී වහා තීන්දුවකට එළඹෙන්නේ නැතුව පුරුද්ද නිසා හෝ Tamange ඇදහිීම නිසා හෝ තර්කයට ගැළපෙන නිසා හෝ නැත්නම් පෙර අහපු දෙයක් නිසා හෝ එහෙම නැත්නම් Tamange දිට්ඨියක් වශයෙන් හෝ වහාම තීන්දුවට එළඹෙන ගතියක් තිබුණා නම් දැන් ඒ කරුණු කිසිම දෙයක් එන්ට කලින් අස්පනා පිට Tamante ඉදිරිපත් වෙලා තියෙන මේ දුෂ්කරතාවයේ නාම රූප වශයෙන් වෙන් කරන්න උත්සාහ ගැඹුරු අවබෝධයක් නැත්නම් ඉතිරියට තියෙන වැඩ පිළිවෙල පිළිබඳව ලොකු අවබෝධයක් නැති වුණත් මෙතනදී අදුම ධර්මයේ යෝගාවචරයට ඒ බාධාවෙන් වහාම පෙළන්න තියෙන ගතිය ක්ෂණයකින් පමා කරගන්න පුළුවන්. ඉවසීමෙත එක ක්ෂණයක ලාභයක් ලැබෙනවා. මොකද යෝගාවචරය වෙනතට වැඩිය ක්ෂණයක් එක මොහොතක් පමා වෙලා මේ අපහසුතාවය, මේ දුෂ්කරතාවය, මේ වෙහෙසේ මේ බැරි කමේ සමාන රූප දෙක වෙන් කරගන්න බලන්න. මේ විදිහට යෝගාවචරයට මොහොතක් මේ දුෂ්කරතාවයේ රස විඳින්න හැද බලන්න පෙරල පෙරල බලන්න ක්ෂණයක ප්‍රමා වෙන්න පුළුවන්කම තියෙනවනේ ඒ යෝගාවචරයා මෙතුආකල භාවනාවේ ප්‍රතිඵල වශයෙන් නාම රූප වශයෙන් වෙන් කරගන්නට විසද භාවයකටපත් වෙන්න පුළුවන් වෙනවනේ මෙතනදී යෝගාවචරයාගේ සම්පජාන්‍ය වලට විශේෂ මුල් බැස ගැනීමක් අධියම් වීමක් පත්තල වීමක් සිද්ධ වෙනවා. එතනදී යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා මේ මත්වී ඇති හේතු කාරණාව නිසා මේ මේ ඵල දෙන දේවා වහාම නැගිට්ටවල දානවා. මේන් ඉරියව මාරු කරන්න යෝජනා ගෙනෙනවා. එහෙම නැත්නම් Taman නොදැනීම නැගිටිනවා. নানা ආකාර විදිහේ වැඩ කටයුතු රාශියක් මෙතන සිද්ධ වෙනවා. එහෙමත් නැතිනම් මේ අපහසුතාවයට හේතුව අන්න අසවල් කාරණාවය. මේ හේතු කරුණු නාම රූප වශයෙන් විතදා ගැනීම පසකතිවියදී වහාම ඒ කැමැත්ත නිසා හෝ ඒ හේතු කර්ම සම්බන්ධව අකමැත්ත නිසා හෝ වහා ප්‍රතිචාර දක්වන්නේ කියොත් අපි ඒ රෝගයත් එකමයි නැගිටින්නේ ඒ තරහවත් එකමයි නැගිටින්නේ, ඒ කැමැත්තත් එකමයි නැගිටින්නේ. නමුත් මේ සාත්‍යක සම්පජාඤ්ඤය කියන එකේ නැත්නම් වෙන විදිහට බලනවා නම් අර්ථය සලකා බැලීමේදී මේ මම කරන්න හදන වැඩේ අර්ථය මොකද්ද කියලා සලකා බලන වෙලාවේදී යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා මේ නැගිටින්නේ අකමැත්ත. එහෙම නැත්නම් මොනවා හරි බාහිර දෙයකට ඇති තද කැමැත්ත නිසා. අන්න විදිහට මේ නැගිටීමේ අර්ථය නැගිටීමේ හේතු කාරණා උද්දක ගන්න පුළුවන් වෙනවා යෝගාවචරය. යම් යෝගාවචරයකට ඒ විදිහට දැක ගන්නට ඉඩේ පාල වෙන්නේ නැත්නම් ඒ යෝගාවචරය ඒ ක්ෂණයේදී අදුම තරමේ නැගිටින්න මැත්තේ ඒ චේතනාවත් ඒ චේතනාවට හේතුව වෙන කැමැත්ත අකමැත්ත හේතු කාරණකුත් තියෙනවා. සද්ද වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්, මොනවා හරි වෙන බාහිර අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඒ ඒ දේවල් විශේෂ කැමැත්ත අකමැත්ත සහිතවමද තමයි නැගිටින්නේ. එහෙම නැතිනම් ඒවා පිළිබඳ අවබෝධයෙන් නැගිටින්නේ කියලා දක්වන්නකොට සාර්ථක සංකජන්නේ වැඩෙන්න පටන් අර ගන්නවා, මෝරන්ට වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යෝගාවචරය තව මොහොතකින් කිසිම තේරුමක් තේරුමක් තොරව යන්ත්‍රයක්සේ ක්‍රියාත්මක වෙලා නැගිටින්න තිබුණ අවස්ථාව නතර කරලා ඒකට හේතු වෙන හැටි එයින් එන ඵල ගැන මොහතක පමාවක් නිසා ඒ පුද්ගලයා එතනදී නැගිට්ටත් අර තරම් වේගයක් නැතුව අර තරම් ආවේගයක් නැතුව කටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙක් මේ විදිහට සාර්ථක සම්පජඤ්ඤය කියන අර්ථය සලකා බලන ගතියකට ඉදිරිපත් වෙනවනේ වහා දැවෙන සුළු ස්වરૂපයේ අතර එක ක්ෂණයක් ධර්මයේ දිහාට ඉද දෙනවනම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මෙතනින් නැගිටලා මම ගිහිල්ලා කරන්න හදන වැඩේ මොන මට සැප මට සප්පාය මට ගැළපෙන දෙයක්ද කියලා සලකා බලන්න ඉඩක් ලැබෙනවා. නමුත් පළවෙනි මොහොතේ Tamante ඉදිරිපත් වෙච්ච දේ අර්ථය තේරුම් කරගන්න තරම් මොහතක පමාවක් නැති කෙනාට මේ ළඟට Taman කරන්න හදන්නේ වටින දෙයක්ද ගැළපෙන දෙයක්ද සැපය පිණිස තුරු දෙන දෙයක්ද කියලා බලාගන්න බැරි වෙනවා. මේ බලාගන්න බැරි වීම නිසා යන්ත්‍රයක්සේ හරියට මේ පැණි බෝතලයක් අරලා තිබ්බහම ඒකට කූඹි එනවයි කියන එක ආමදාකවත් කූඹියෙකුට කියලා දීලා නම් අතර කරන්න හම් වෙන්නේ මේ ලෝකේ. ඒ මොකද ඒ ඒ කූඹියා තුල ඒක ඇති අර්ථය තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. නමුත් යෝගාවචරය කූඹියට වැඩිය වෙනස්. භාවනා කරලා මතුවෙන දේ නාම රූප වශයෙන් දැක ගන්න දැන් දිනු කරලා කියනවා ඥානය. ඒ මතුමත් ඉඳගෙන ඔහු කල්පනා කරනවා මේ සෑම දෙයක්ම මතුවෙන්නේ නැති වෙන්නේ මේ නාම රූප ධර්ම නිසා. ඒ නිසා මේ වෙලාවේදී පහළ වෙලා එන එපා වීම, දුෂ්කරකම, ලෙඩ, රෝග, කම්මැලිකම් ඕනෑම දෙයක හේතුවක් දැකගත යුතුමයි. ඒ නොදැක්කොත් කවදාකවත් මින් ඉදිරියට ඥානයේ දිනුවක් නෑ. ඒ දැකීම රෝග වලින් තොරව අපහසුතාවයන් වලින් තොරව එපා වීම වලින් තොරව කවදාකවත් දැක ගන්න බෑ. මොකද මේ දේ දැක ගන්න ඕනේ අපහසුතාවය අස්පන අපිට තියෙන්නේ. අපහසුතාවයේ මතු වෙනකොටමයි අපහසුතාවයේ ඉඳගෙනම අවදාකවත් කල්පනා කරලා මේ දේ අත්දකින්න බෑ. කවදාකවත් බනහලා මේ දේ සම්පූර්ණ කරන්න බෑ. මේ නිසා යෝගාවචරයට මතුවෙන දුෂ්කරතාවය යෝගාවචරයට ලොකු දේව දූතෙක් බාටපත් වෙනවා. විශාල ගැඹුරක් පෙන්වලා දෙන්න අවස්ථාවක් වෙනවා. මේ අනුව මේ අපහසුතාවය යථා වූ සරු පැත්ත, හොඳ පැත්ත, ප්‍රෝධනය ගන්න පුළුවන් පැත්තක් යෝගාවචරයට වැටෙනවා. කරදරේ අපහසුකම කම්මැලිකම කියලා කියන්නේ ලෝක න්‍යාය අනුව බලනවා නම් බැහැර කළ යුතුයි. වහා අයින් විය යුතුයි. ඒ නිසා හැමදාම මේ අයින් වීමේ කටයුත්තේ යෙදී ඉන්න ලෝකයා නැවත නැවතත් එහිම වැටෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන මේ හේදකම නිසා ඒ தത്വයට පත්වීමට Tamange කිසිම ව්‍යාපාරයක් නැහැ. ඉතේම කරදරමත් වෙනවා. අනායාසයෙන්ම දුෂ්කරතාවල්මත් වෙනවා. අනායාසයෙන් එපා වීමත් වෙනවා, ලෙඩ රෝගමත් වෙනවා. මේ මතුවෙච්ච වෙලාවේදී එක ක්ෂණයක් මෙන්න මේ සංකජඤ්ඤ පැවැත්වීමෙන් මෙහියත්තා වූ අර්ථය තේරුම් ගැනීමෙන් ඊට පස්සේ මේ අනුව Taman ගන්නා ක්‍රියා මාර්ගය Tamanගේ සැප පිණිස වන්නේද කියන එක කල්පනා කරනවනේ ඒ යෝගාවචරයට හැමදාමත් ඒ කරදරේ එකම විදිහේ දැවෙන සුළු වේදනාවකටපත් වෙන්න වෙන්නේ මතුවෙන මතුවෙන වේදනාවක් මතුවෙන මතුවෙන වාරයක් පාසා එහි ක්ෂණයක් ක්ෂණයක් ධර්මානුකූලව සංකජඤ්‍ය වශයෙන් කල්පනා කරන වාරයක් පාසා මේ ගැටේ නිහෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය දවසින් දවස දවසින් දවස ගැටේ මුලට ලිහන ලිහන වැඩපිළිවෙලට යෙදෙනවා. මේක මේ විදිහට බලනකොට පරියන්කේදී භාවනා කරගෙන යනකොට තමයි නැගිටවන අවස්ථාව මෙන්න පරියන්කේදීම සාධාරණ කාරණා. ඒ විතරක් නෙවෙයි. තමන් සක්මන් කරන වෙලාවේදී එදිනෙදා කටයුතු කරන වෙලාවේදී තමයි කියනවා චර්යා පද්ධතිය. කරගෙන යා යුතු කරන්න තියෙන වැඩ කොටසක්. උදාහරණයක් කියනවනම් දවසකට දවසේ කාලයෙන් භාගිත වැඩි ප්‍රමාණයක් සක්මනේ පරියන්කේ යෙදিলা ගත කළොත් ඒක ධර්මානුරූපයි. යෝගාවචර ජීවිතයට ගැළපෙනවා. නමුත් බොහෝ විට මේ වැඩ කරගෙන යනකොට විවිධ බාධක, විවිධ යෝජනා, විවිධ කරුණු වැඩ පිළිවෙලවල ඉදිරිපත් ඒ ඉදිරිපත් වෙච්ච වෙලාවල් වල යෝගාවචරයත් අර පරියන්කේදී වගේම තමන්ගේ යෝග ජීවිතයේ අවර කෙරෙන බාධා කරන එනතන නොකර අතහරින්න බැරියි පාත්තත්වයට ඉදිරිපත් වෙන මේ කාරණාවක් ආපු වෙලාවක යෝගාවචරය ඉහියත්තා වූ සාර්ථක භාවයේ අර්ථය තේරුම් අරගන්න උත්සාහ කරනවනම් අර පරියන්කේදී අත්දැකපු දේ එදිනදා ජීවිතයේ වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ එන යෝජනා මේ හිතට එන හිතවිලි මොකද්ද මේක ඇති අර්ථය කියලා යෝජනාව ආපපමණින් හිතවිල්ල ආපපමණින් යන්ත්‍රයක්සේ කුරුමිනියෙක්සේ කූඹියෙක්සේ කටයුතු කරන්නේ නැතුව මොහොතක් කල්පනා කරන ගතියකට අර පරියන්කෙන් ලැබුණු අත්දැකීමක හිත වෙනවා ඒ වාගේ මේ ධර්ම කතාවට අනුකම් දෙනකොට යෝගාවචරයට මේ අවස්ථාවල සතිමත් වෙන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. අන්නේම සතිමත් වුණොත් තමන්ට කල්පා ගන්න පුළුවන් හොඳයි මේ ඉදිරිපත් වෙන යෝජනාව අදහස චේතනාව නැත්නම් ආගරි පෙළඹීම නිසා මම ගන්න හදන ක්‍රියාපටිපාදිය මගේ යෝගාවචර ජීවිතයේ සප්පායද විචුකමට ගැළපෙනවද එහෙම ගැළපෙන්නේ නැතිනම් Taman දන්නව මොනම උතුම් යෝජනාවක් වුණත් මොනම උතුම් සංකල්පනාවක් වුණත් Taman වශයෙන් අනුන් වශයෙන් ආදත්‍යයක් වශයෙන් අභාග්‍ය සම්පන්නයි දුක් ගැන දෙන සුළු වෙනවා ඒ නිසා යෝගාවචරයට කලින්ට පෙරසිතා බලන කියන විදිහට ඒ වලට වැටෙන්න කල්ැතුව හිතා බලා ගන්න පුළුවන් ක්ෂණ දෙකක් මේ සාත්‍යක සම්පජන්යේ සක්පාය සම්පජන්යේ සබේ. මේනෝ කල්පනා කරන්න පුළුවන් අධ්‍යාපන කටයුත්තක් කරන කෙනෙක් වේවා, වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් වේවා, ක්‍රීඩා තරගයකට පුහුණු කරන කෙනෙක් වේවා, මෙන්න මොනම ව්‍යාපාරයක් කරගෙන ගියත් තමගේ මූල අභිලාෂය මුල පරමාර්ථය තේරුම් අරගත්ත කෙනා ඒ දේ ළඟාගෙන තාක්කල් ඒ දේට යන තාක්කල් මේ විදිහේ අතුරු වැඩ කරන්න යන සෑම අවස්ථාවකම ඒ සාත්‍යක සම්පජඤ්ඤයත් සක්කාය සම්පජඤ්ඤයත් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා මේ සාත්‍යක සම්පජඤ්ඤය කියන බොහෝම දුර දිග යන ප්‍රතිපත්තහන භාවනාවෙන් ලබා දෙන ආනිසංස හත වැනි ඉතාමත්ම ගැඹුරු වැඩපිළිවෙල සාර්ථකත්වයක් තිබියදී ඔහු පුරුදු ඇදහිලි මත කටයුතු කරන කෙනෙක් නම් ඒ නැත්නම් තම රුචි භාවය අනුව කටයුතු කරන කෙනෙක් නම් ඒ නැත්නම් තමන් අහලා විශ්වාස කරන දේවල් අනුව කටයුතු කරන කෙනෙක් නම් නැත්නම් තර්කයට ගැළපෙන නිසා කියලා කටයුතු කරන කෙනෙක් නම් නැත්නම් දැසගත් දිට්ඨිය අනුව කටයුතු කරන කෙනෙක් නම් මොහොතේ මේ සාර්ථක භාවයකෝ සත්පාය භාවය හෝ කල්පනා කරන්න ඉස්පාසුවක් ලැබෙන්නේ නැහැ. වෘද්ධට ඇදිලා යනවා. ආශාවට ඇදිලා යනවා. අදහන ගතියට ඇදිලා යනවා. තර්කයෙන් අනුන් පරද්දලා තමන්ගේ තමන්ට අහේනි පිණිස තමන්ට නරක පිණිස පිළිතන දෙයම යෙදෙනවා. නැත්නම් තමන් ගත්ත දික්කි අනුව යනවා. මේ නිසා ඔහු නැවත නැවතත් නැවත නැවතත් සංසාරයට ඇදගෙන වැටෙනවා. එහෙම නැතුව යම් කිසි කෙනෙක් මේ සාත්‍යක සම්පජාඤ්ඤේ එහෙම නැත්නම් මේ සප්පාය සම්පජඤ්ඤය ඇති වටිනාකම තේරුම් අරගෙන යම් කිසි කටයුත්තක් ඉදිරිපත් වෙනකොට ඒ සෑම කටයුත්තකදීම ඉබේ පුරුද්දට ගැම්මෙට ඉදිරිපත් වෙන්නේ නැතුව ඒ සෑම සංදිස්ථානයකදීම අන්දියකදී වාහනයක් හරවනකොට සැලකිලිමත් වෙන රියදුරෙක් වගේ ඒ සෑම සංදිස්ථානයකදීම මේ සප්පාය භාවය සාර්ථක භාවයේ කලකලවන ඒ යෝගාවචරයට වැටෙන්න කලින් වලට මොහොතක ඉවසලා ඒක නැත්නම් සතිය අවදි කරගෙන මේ වැඩේට යන්න පුළුවන්කම ලැබෙන නිසා එවැනි සක්පාය සම්පජඤ්ඤේ සාර්ථක සම්පජඤ්ඤේ කියන මේ සම්පජඤ්ඤ දෙක ඇති කෙනා දවසින් දවස තේරුම් ගන්නවා Taman අත ගන්න වැඩක් වරදින්නේ නෑ මොකද ආවට ගියාට කරනවා නෙවෙයි කැමැත්තට අනුව කරනවා නෙවෙයි රුචියට අනුව කරනවා නෙවෙයි කරුණු කාරණා සලකා බලලා කරන නිසා ඔහු කරන වැඩවල සාර්ථක භාවය නිවරදි නිර්වද්‍ය භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ සාර්ථක සම්පජඤ්ඤේ එහෙම නැත්නම් සප්පාය සම්පජඤ්ඤේ කියන මේ දෙකට පාරිහරිය පඤ්ඤා කියලා සඳහන් කරනවා. එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන රෝජනීය සලකලා වැඩක් කිරීමට අවශ්‍ය කරන ප්‍රඥාව. මේක නැති ඇත්තෝ අඳුරේ වැඩ කරන ඇත්ත පිටසක් වගේ. අනාබල්ලන් ගහන පිටසක් වගේ. අස්පයන්නේ නැතුව වනවනවා. නමුත් මේ සාත්‍යක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය සහිත කෙනා මේ தත්ත්වයටපත් වෙන්න කලින් සංදිස්ථානයකටපත් වෙච්ච ගමන්නේ තමන්ට සරණක් පිහිටක් ඇත්තා වූ තමන්ගේ අභිමාතාර්ථය සිපත් සිපත් කරලා දැන් මේ සංදිස්ථානයේදී මම හරවන්නේ මේ අභිමතාර්ථයේ ඉෂ්ට වෙන පැත්තටද නැත්නම් මගේ රුචිය පැත්තටද නැත්නම් මම අදහන දේ පැත්තටද නැත්නම් මට ගුරුවරයා කියා දීපු පැත්තට. ගුරුවරයා කියලා අදහස් කරන බුදුරජාණන් වහන්සේගේ පිට වූ වෙනත් ලෞකික දේවල් කෙරෙහි අපාගාමී කටයුතු වලට උදව් කරන ගුරුවරු. එහෙම නැත්නම් Taman ගත දික්කියන. මෙන්න මේ තීරණය සෑම ස්ථානයකදීම වැදගත් වෙන්නේ මොකද? මේ භාවනා කටයුත්තක් කරගෙන යනකොට මතු වෙන අතුරු ආන්තරා බහුල නිසා. පරියන්කේදී හෝ වේවා මූල කර්මස්ථානයේ දිගේ භාවනා කරගෙන යනකොට විශාල අතුරු අන්තරා රාශියක් එනවා. ඒකයි මේ සංසාරේ දුකයි කියන්නේ. ඒකයි මේ සංසාරේ පෙළෙන සුළුයි කියන්නේ. අන්නේ පෙළෙන වාරයක් වාරයක් පාසා යෝගාවචරය නානා ආකාර කරුණ ඉදිරිපත් කරගෙන මේ සාර්ථක බව හොයන්නේ නේ. සත්පාය බව හොයන්නේ නේ. විවිධ කර්මකේ මේ පසුබාන කෙනෙක් නේ. එවැනි කෙනෙකුට මේ වටිනා මාර්ගයේ අපල. ත්‍යාගන්න බැරි වෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ පාරිහරිය ප්‍රඥාව කියන ප්‍රයෝජනීය සලකලා කරන කටයුතු කරන ගතිය තමන් ජීවිතේට ලං කරගන්නේ නැතිනම් නැත්නම් තමන් තුළ වැඩෙන භාවයක් පේන්නේ නැතිනම් එතනදී යෝගාවචරය සැලකිලිමත් වෙන්න ඕන. සැලකිලිමත් වෙලා පුළුවන් තරම් භාවනාවේදී මතුවෙන කරුණ වලට හේතුවත් සහිතව තේරෙන මට්ටමට නාම රූප ධර්ම ඉක්ම වෙලා ඒ සහේතුකව කර්ම තේරුම් ගන්න මට්ටමට සංපජාඤ්ඤය වැඩෙනකොට සම්මංගේ ඉදිරිදා කටයුතු වලදී සාමත්ව සැලකිලිමත් වෙනවා. ඒ සැලකිලිමත් වෙන භාවයේ බුදුරජාණන් වහන්සේ අගය කිරීමක් වශයෙන් එව නැත්නම් නොදන්නා ආයත කලෙලියක් දීමක් වශයෙන් මේ සාත්‍යක සංපජාඤ්ඤයත් සප්පාය සංපජාඤ්ඤයත් මතු කරනවා. මේ සප්පාය සංපජාඤ්ඤයත් නෑ සාත්‍යක සංපජාඤ්ඤයත් සප්පාය සංපජාඤ්ඤයත් පිළිබඳව විසිතුරු විදිහට කරුණු දක්වන්නේ අතකටාචාරින් වහන්සේලාගේ වචනයක් අපිට ගුරු මුඛයෙන් අසන්ත ලැබුණා මේ අවස්ථාවේදී මම මතක් කරනවා කාට කාටත් තේරුම් ගන්න පිළිතුර. සමහර කැමති මේ ඉලක්කම් වලට, සමහර කැමති මේ කරුණ වලට ඒ අතන්ට එහෙම තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකේ යම් කිසි ඒ කායන වැඩ පිළිවෙලක් කරගෙන යන කෙනා අධ්‍යාපනයක් වේවා, වෙළඳ ව්‍යාපාරයක් වේවා, එහෙම නැත්නම් වෙන කටයුත්තක් වේවා, නැත්නම් භාවනාවක් වේවා. කරගෙන යන වෙලාවේදී ඒ පුද්ගලයාට ඒකට බාධකයක් එනතන් දෙමන් සංජයකට පත්වෙච්ච වෙලාවේදී තීන්දුව කරන්න ඕනේ. ඒක ලෝකේ රජුන්ට විතරක් අයිති වැඩක් නෙවෙයි. පරිපාලකයන්ට ඇමතිවරුන්ට අයිති වැඩක් නෙවෙයි. සෑම පුද්ගලයෙකුටම ජීවිතයක් හැඩගහගෙන යනකොට ඒ කාන්තේම ඍජු පාරක් ලැබෙන්නේ නැහැ. සංදිස්ථාන වංගු සහිත දැන් දුෂ්කර දුර්ග මාර්ග ලැබෙනවා. අන්න ඒ වෙලාව එනකොට ඒ පුද්ගලයා තීන්දුව කරන්න වෙනවා ප්‍රමාණ කරන්න වෙනවා. මේ දෙමන් සංදියේදී මම වම් පැත්ත ප්‍රමාණ කරලා ඒ පැත්ත යනවාද ලොකු කරලා සලකන්නේ මේ පැත්ත යනවා නැත්නම් දකුණු පැත්ත ප්‍රමාණ කරලා දකුණු පැත්ත යනවා. ඒක උතුරු පැත්තට හැරෙනවද දකුණු පැත්තට හැරෙනවද? මෙන්න මේ විදිහට තමන් ගමන් කරන මාර්ගයේ හැම විටකදීම සෑම ක්ෂණයක්ම පරමාර්ථ වශයෙන් ගන්නකොට මෙන්න මේ වගේ දෙමන් සංදිය. ඔන්නේ දෙමන් සංදියක් පත්වෙච්ච වෙලාවට මිනිසුන්ට කොහොම හරි තීන්දුවක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ගමනක් නැහැ. ජීවිතයක් නැහැ. ඒ නිසා සෑම කෙනෙකුටම මේ අභිභෝගේ ජීවත් වෙන කෙනාට තිරසනෙකුට පවා ඉදිරිපත් වෙනවා. අන්නෝර ඉදිරිපත් වෙනකොට මේ බෞද්ධ සම්ප්‍රදාන කෝරව බලනකොට මිනිස්සු මේ ප්‍රමාණ කිරීම කරන ආකාර හතරක් සංග්‍රහ කරනවා. කොහොමද ප්‍රමාණ කරන්නේ? මේ ලෝකේ ඉන්න ජනගහණයෙන් 103න් ප්‍රමාණයෙන් 3න් දෙකක්. මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා නම් දෙන්නේ ප්‍රමාණ කරන්නේ වෙනුමට. තමන්ට ප්‍රියමනාප භාව ප්‍රියමනාප පෙනුම තියනවා නම් මේක හරියයි මේක හොඳයි කියලා ඒ පෙනුමෙන් ප්‍රමාණ කරනවා. ඉතින් කිසිම උපමාවක් උපමානයක් ඒ අතන්ට ඇත්තේ නැහැ. බුදු වචනයක් දන්නේ නැහැ. ප්‍රතිපදා මාර්ගය කියලා කිසි උපදේශ පන්තියක් නැහැ. ඔහු රූප ප්‍රමාණ ගන්න. පෙනුමෙන් ප්‍රමාණ කරනවා. ප්‍රමාණ කරලා ඒ අනුව තීන්දුව කරනවා. මේක මට ප්‍රසන්නයි. මේක මට හොඳයි හොඳ පෙනුමක් තියෙනවා. ඒ නිසා මම මේක තෝරගන්නවා. ඊට පස්සේ අප්‍රසන්න පෙනුම නිසා හෝ ප්‍රියමනාප නැති නිසා හෝ සත්‍ය තියෙනවා හෝ නොවෙන්න පුළුවන් අනිත් පැත්ත අතහරින. මේ නිසා මේ පුද්ගලයෝ රූප ප්‍රමාණ දිගේ ගමන් කිරීම නිසා ප්‍රතිඵල කියන්නේ කිසිම සහතිකයක් ලබා ගන්න බෑ. මොකද සත්‍ය හැම වෙලාවෙම තියෙන ප්‍රසන්න පැත්තේ නෙවෙයි. සත්‍ය හැම වෙලාවෙම මාර්ගයේ තියෙන්නේ Taman ruci දේවල් වල නෙවෙයි. ඒ නිසා ඒ අතෝ සමහර විටක නැත්නම් 150කට වැඩි අවස්ථාවක කී හැකි හොඳ දේ අතහැරලා ප්‍රසන්න බව නිසාම වෙනම නිසාම ඒ දේ ගැනීම යාම නිසා හැමදාම භවයේහිම ප්‍රසන්න භාවයක් දකින්නවා භවයේම ඇලෙනවා එකතන කරගෙන මේ රූප ප්‍රමාණ මේ රූප ප්‍රමාණ ගන්න ඇත්තෝ තුන් දෙනෙකුට දෙන්නෙක් ඉන්න බව ප්‍රමාණාත්මකව පෙන්වනවා අටකතා කාරිනවා මේ ළඟට තාත් පිරිසක් ඉන්නවා මේ Tamange ඒ ක්ෂණයට ඇහැට පෙනෙන දේ විතරක් නෙමෙයි ඊට දෙත් ටිකක් ගැඹුරක් ගන්න. ඒ කොහොත් කීර්ති ප්‍රමාණ කරනවා. බොහෝ දෙනා අතර කීර්තිය ලැබලා තියෙනවා නම් වැඩි කෙනෙක් අන්නේ කීර්තිවත් පැත්තට තමනු යොදවනවා. කීර්ති ප්‍රමාණ කියලා කියන මේකට. ඒ පුද්ගලයා Tamante ඒ වෙලාවේ රුචි උනත් ලස්සනට නොපෙනුනත් බොහෝ දෙනා ගන්නා පැත්ත කීර්තිය ලැබපු පැත්ත තෝරගන්න. පාන හෝ වේවා, පුද්ගලයෙක් හෝ වේවා, ආහාරයක් හෝ වේවා, වෙළඳ භාණ්ඩයක් හෝ වේවා. ශීර්ෂ ප්‍රමාණ අනුව ගන්නවා. ඒ අනුව හැරගෙන අනුත් අනුත් කට්ටියක් ගත්ත නිසා තමනු තීන්දුව කරනවා. මෙවැනි පුද්ගලයෝ පස් දෙනෙකුට තුන් දෙනෙක් ඉන්න බව අත්කතාවල තියෙනවා. 150ට වැඩි ප්‍රමාණයක් මේ විදිහට ඉදිරිපත් වෙච්ච කාරණාවේදී කීර්ති ප්‍රමාණ කරනවා. තමන්ගේ රුචියත් ප්‍රයෝජන ගන්නවා. නමුත් ඒ වෙලාව වෙනකොට බොහෝ දෙනා තේරුම් අරගෙන තිබුණු පැත්ත ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා සීල ප්‍රමාණ කරනකොට. ඒ පුද්ගලයෝ සතියාව ආධ්‍යාත්මික භාවයේ ඒ නැත්නම් කය වචන සංවරය පිළිබඳව ප්‍රමාණ ගන්නවා. මෙහිම ප්‍රමාණ ගන්න පිරිස 10 දෙනෙකුට 9 දෙනෙක් ලෝකේ ඉන්නවා. මොකද නැහැ පිළිව තේරුම් ගන්න ඕනේ. එහෙම ප්‍රමාණ කරන අත්ොත් නැත්නම් සසරින් ඈතර වෙන ඇත්ත බොහෝම සුළු ප්‍රගයයි. ඉන්නේ මොකද ලෝකයේ ඉතිමින් බොහොම ප්‍රසන්න නමුත් වචන හැසීමේ ප්‍රසන්න නමුත් රෝඩාකාරයෝ බහුලයි ලෝක. මේ නිසා සීල ප්‍රමාණයට ගන්න පිරිස ඒ අත්ව හිතා ගන්නවා මම රූප ප්‍රමාණ ගන්න පිරිසට අහු වෙන්නේ නැහැ. මම කීර්ති ප්‍රමාණ ගන්න අයට අහු වෙන්නේ නැහැ. මම බලන්නේ මම අදහන පුද්ගලයාගේ කායික හැසිරීම, වාචසික හැසිරීම ඔහුගේ සීලය. මේ නිසා ලෝකේ ඉන්න 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම මෙන්න මේ ප්‍රමාණ කිරීමට අනුව ප්‍රමාණ කිරීම කරනවා. එහෙම කරගෙන ගියත් ලෝකයේ අද තියෙන ආගම් ධර්ම න්‍යාය ක්‍රම අනුව බලනකොට බොහෝ දෙනා මේ උපාසක බලල්ලුන්ගේ ස්වරූපයට හැසිරෙන නිසා 10න් 9 දෙනෙක්ම අමාරු වෙනවා. මොකද තාම මේ රූප ප්‍රමාණය ගත්තා. කීර්ති ප්‍රමාණය අනුව කටයුතු කරා. එහෙම නැත්නම් මේ විදිහට සීල ප්‍රමාණය කටයුතු කරත් ඒ පුද්ගලයා ප්‍රමාණ කරන්නේ බාහිර අරමුණක් මත. රූප ප්‍රමාණ කරන ඇත්ත තුනෙන් දෙකක් ඉන්නවා. කීර්ති ප්‍රමාණ කරන ඇත්ත පහට තුන් දෙනෙකුට පස් දෙනෙකුට තුන් දෙනෙක් ඉන්නවා. සීල ප්‍රමාණ කිරීම ලෝකේ ප්‍රකටම කාරණාවක්. ඕනම කෙනෙක් ඒ විදිහට කයින් සංවර භාවයේ වචනේ සංවර භාවයේ තියෙනවා නම් විශේෂ පිරිසක් එතෙන් ඇදිලා යනවා. බුදුරජාණන් වහන්සේ පවා සඳහන් කරනවා නිසා විශේෂ විශේෂ කාය වශයෙන් වචනේ වශයෙන් දෘঢ় ප්‍රතිපatti රකින්නවන ජනප්‍රියභාවයේ බොහෝම වේගයෙන් වැඩි වෙනවා කියන්නේ. නමුත් එතන ගැළවීම තියනවද නැද්ද කියන එක වෙනම දෙයක්. මේ නිසා අටකථාචාරින් වහන්සේලා පෙන්නනවා අවසාන ධම්ම ප්‍රමාණය. මේ සාර්ථක සම්පජඤ්ඤයත් සප්පාය සම්පජඤ්ඤයක් කියන ධර්මානුකූලව සලකා බලලා හරි දේ තෝරා ගන්න ඇත්තෝ ලක්ෂයකට එකයි ඉන්නේ. මොකද බොහෝ දෙනා දෙනුවට කැමති. බොහෝ දෙනා කීර්තියට කැමති. බොහෝ දෙනා මේ බාහිර සීලයට කැමති. තමන්ගේ සීලය නෙමෙයි මෙතන කල්පනා කරන්නේ. බාහිර ඇත්තන්ගේ සීලය. ඒ අනුව පිටිපස්සේ යනවා අන්ධ භූතය. ධර්ම ප්‍රමාණයට එනකොට ලක්ෂයකට එක්කෙනෙක්වත් අවස්ථාවේදී හරියට සාර්ථක සම්පජන්‍ය යොදවන්නේ නැහැ. සප්පාය සම්පජන්‍ය යොදවන්නේ නැහැ. ඒ නිසා හැමදාම රූප ප්‍රමාණ දිගේ යමින්ම සංසාරේ වැටෙනවා. හැමදාම කීර්ති ප්‍රමාණ දිගේ කීර්ති නාම දිගේ යමින්ම සංසාරේ වැටෙනවා. ඒ නැත්නම් අනුන්ගේ සීල් බලමින් යෑමෙන්ම සංසාරයට වැටෙනවා. ඉදිරිපත් වෙච්ච කාරණාවේදී මේක ඇති සාර්ථක භාවය මේක ඇත්තා වූ සප්පායසුළු ස්වරූපේ කල්පනා කරන්ද පමා වෙන්නේ ලක්ෂයකට එකයි. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ ගැටෙන් ගැටේ අභ්‍යන්තර බාහිරෙන් ගැට වැදෙමින් වැදෙමින් ඉදිරියට පටලැවෙන්නේ මොකද? අපි අපිට ඉදිරිපත් වෙන අවස්ථා ලක්ෂයකට එක අවස්ථාවයි ධර්මයේ ඉදිරිපත් කරගන්නේ. අනෙක් සෑම අවස්ථාවලදීම බාහිර ඇත්තන්ගේ ඒ අත්ව හොඳට හැසිරෙන්න ඕනේ, ඒ අත්ව හොඳට වචන කතා කරන්න ඕනේ, කීර්ති නාම ලැබලා තියෙන්න ඕනේ, ඒ අත්ව උපෙනුම හොඳට තියෙන්න ඕනේ. එච්චරයි මට ඕනේ. මේ අනුව කල්පනා කරන්නේ තමනුත් මේ මෝඩ රැලක් වශයෙන් අන්ධ භූතව ගමන් කරන ස්වරූප නිසා අන්තෝ ජටා බහිජටා ජටායත ජටිතෝ පජා මේ ප්‍රජාව අභ්‍යන්තර වශයෙන්මුත් බාහිර වශයෙන්ම එකින් එකට ගැටෙමින් ගැලෙමින් ගැටතද කරමින් ජීවත් වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සාත්‍යක සම්පජාඤ්ඤයත් සත්පාය සම්පජාඤ්ඤයත් සහිත පුද්ගලයාට ඉස්ලාම් කරනවා නිප්පක පුද්ගලයා. උප්පත්තියෙන්ම ඥාන සහිත පුද්ගලයාට විතරයි කාරණාවක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී එහි අත්තාව අර්ථය තේරුම් අරගන්න පුළුවන්. ඒ තේරුම් අරගෙන එයින් සැපදී ධර්මානුකූලව ධර්මයට යොමු කරමින් තමනුත් අනුමුත් අහන දකින්න ඇත්තන්ටත් සාන්තියක් ගෙන දෙන විදිය තීන්දුවකට එළමෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන සම්පජඤ්ඤ දෙක දිනු කරන එකයි. මේ නිසා තේරුම් අරගන්න ඕනේ භාවනා වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියනකොට ඉදිරිපත් වෙන කරුණු බොහෝමයි. ඒක එක්කෙනෙකුට දෙයක් නෙවෙයි. ස්ත්‍රීන්ට කියලා දෙයක් නැහැ. පිරිමින්ට කියලා දෙයක් නැහැ. කුටි දරුවන්ට කියලා දෙයක් නැහැ. වයසක ඇත්තන්ට කියලා දෙයක් නැහැ. බුද්ධහාගංකාරයක් කියලා දෙයක් නැහැ. අබුද්ධහාගංකාරයක් කියලා දෙයක් නැහැ. කරුණ හැම වෙලාවෙදී මේ මේ විදිහට අපිව පරීක්ෂා කරනවා. සම්පජන්්‍ය නැති කෙනා මුදේ කල්පනාකාරයා වගේ කටයුතු කරාට නරක දේ තෝරගන්න. එහෙනම් හොඳ නරක පිළිබඳ අවබෝධයකින් තොරව වැරදි ප්‍රමාණයක් දිගේ කටයුතු කරනවා අන්ධ භූත හැමදාමත් වැරදි තීන්දුවට එළඹිලා සංසාරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහි යත්තා වූ ගැඹුරු භාවයේ නොදන්නා නෙවෙයි. නමුත් උන්වහන්සේ මහා ප්‍රඥාවකින් මේ බණ අහනකොට හොඳට තේරෙනවා මොනතරම් විදිහේ ප්‍රඥාවකින් උන්වහන්සේ මේ කර්මය ඉදිරිපත් කරගත්තේ. ඒ ඉදිරිපත් කරගත්තත් ඒව අහන්ට කට්ටිය ඇද්ද? නැත්නම් තේරුම් ගන්න කට්ටිය ඉන්නවද කියන එක සම්මා සම්බෝධියත් සමගම මහා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලක්ෂයකට එක්තරේක්වත් නැහැ මේ කියන දේ අනුව කටයුතු කරලා භාවනා වැඩ පිළිවෙල දිගට ගෙනියන්න. මේ නිසා පියවරක් පස්සට තිබ්බා සම්මා සම්බෝධියට පස්සේ. නමුත් බ්‍රහ්මාරාධනාවේ බුදුරජාණන් වහන්සේ පිළියර ගත්තා එක්කෙනෙක් හරි ඉන්නවනම් ලක්ෂයකට මම මේ ඉන්න එක්කනාගේ අනුකම්පාව සඳහා අනිත්‍යත්ව මේ වචනවත් අහලා ඉදිරියට දීපක වෙන්න දක්ෂ වෙන්න උත්සාහ කරાવી පාරමිතාවක් පුරවා ගනීවි කියන අදහසින් මහා කරුණාවකින් මේ ධර්මය ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ විදිහට අනන්ත අප්‍රමාණ මිනිස්යෝ කර්මයේ මේකේ කර්මඵලයේ මේකේ කියලා දන්නේ නැතුව මේ භවයේ අන්ධකාරය අතගාදී අපි යම් ප්‍රමාණයක උප්පත්ති ඥානයක් තිබුණ නිසා විකම්මසගතා ඥානය අදහාගෙන හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵලය නරක දේ කළොත් නරක ප්‍රතිඵලය කියලා අදහගෙන සම්මතකතා ඥානයට සාදු කියලා අපි මේ ධර්ම මාර්ගය තෝරගත්තා. එතනින් අතර වෙන්නේ නැතුව අපි ධර්ම සම්මෝහය මේ මමය සත්වයක පුද්ගලයක මේකේ නැහැ. මේකේ තියෙනවා නම් තියෙන්නේ ධර්ම ස්වરૂපයයි කියන වචනේ අදහාගත්තා. අදහාගෙන මේ ජීවිතේම රාත්‍රියට සම්බන්ධ ඉන්දීම හැකිලිම හෝ වේවා හුස්ම රැල්ල හෝ වේවා විනිවිද දක්නාසුළු ස්වરૂපයක හිත එහි නැවත නැවතත් යොදමි. භාවනා කරගෙන යන්නේ මුන්දේට සමාධිමත් වෙනකොට අපිට මේ නාම රූප ධර්ම ස්වરૂපේ අධ්‍යක් ගන්න පුළුවන් තරමට අපිට වාසනාව තිබුණා. එනතත් ධර්ම සම්මෝහය විනිවිද යාගන්ට විනිවිද ගිහිල්ලා අඩුම ගාණේක ක්ෂණයකට දෙකකට ධම්ම වවත්තානේ පවත්තා ගන්න තරම් ශක්තිය ලැබුණා. නමුත් මේ වැඩ පිළිවෙල අපිට දිගට ගෙන යා ගන්න බැරි වෙනවනම් ඒ හේතුව මොකද මේ සියුම් සංපජාඤ්‍ය කටයුතු අපි ක්‍රියාවට නගන්නේ අපි තානත් රූප ප්‍රමාණ දිගේ ප්‍රියමනාප දේවල් දිගේ කරමින් පසු වෙනවා ප්‍රධාන කටයුත්ත අමතක කරනවා අමතක කරලා දක්ෂ විදියට කරුණ ඉදිරිපත් කරනවා මට නම් බෑ කවුරුවක්වත් නැහැ පිළිගන්න කවුරුවක්වත් නැහැ ඒවට උත්තර බලන්නේ කවුරුවක්වත් නැහැ ඒවට දඬුවම් ලබන්නේ. ඒ වගේ ප්‍රතිඵල විඳින්නේ. ඒ තීන්දුව ගන්න කිනාම ඒ ප්‍රතිඵල විඳිනවා. එහෙම නැත්නම් අපි කීර්ති ප්‍රමාණ අනුව කටයුතු කරන්න ගිහිල්ලා අපි කරගෙන යන ප්‍රධාන කර්මාන්තය බාධා කරගන්නවා. කවුරුවක්වත් නැහැ ඒවට ප්‍රතිඵල ලබන්නේ. තමන්ම ප්‍රතිඵල ලබන්නේ. ඒ වෙනතන අපි සීල ප්‍රමාණ දිගේ යනවා. අසවල්ැත්තෝ සිල්වත් නැහැ. අසවල්ැත්තෝ වචනෙන් වැරදි. අසවල්ැත්තෝ ක්‍රියාවෙන් වැරදි. ඒ නිසා මට බෑ. නමුත් වෙන්නේ මොකද? අපේ භාවනාවයි කැදේ. අනුන්ගේ සීලෙන් අපිට ඇති වැඩක් නැහැ. විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයට තේරුම් අරගන්න තියෙන්නේ අනු සීලෙන් කොච්චර උතුම් වුණත් ඒකෙන් Tamanට ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ ප්‍රතිපදාවේ ප්‍රතිෂ්ඨාවේ පැහැදිලිව සීලය කියන්නේ මොකද්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල Tamanට පෙන්වලා දෙනවා. ඒ නිසා අවට පුද්ගලයන්ගේ සීලය හොඳයි. ලැබෙනවා නම් අපේ පෙර වාසනාවක්. නමුත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ අනුව අංග සම්පූර්ණ වීම. බලාපොරොත්තු වෙලා එතන ඉඳ හිතුණත් තමන්ගේ විමුක්තිය එතනින් සැලසෙන්නේ නැහැ කියන එක පේනවා 110ක් 90ක්ම පිළිස මේ සීල ප්‍රමාණය දිගේ තමයි යන්නේ. ඒ සීල ප්‍රමාණය දිගේ ගියාට විමුක්තියක් පිළිබඳ විශ්වාසයක් නැහැ. නමුත් ධම්ම ප්‍රමාණ ගන්නවන යම් කිසි කෙනෙක් සිද්ධියක් අවස්ථාවක් මතුවෙච්ච වෙලාවේදී මේ යත්තාව අර්ථය මොකද්ද? මිහියතාව මට ගැළපෙන පැත්ත මොකද්ද කියන දෙක තේරුම් ගන්න පුළුවන් නම් ඒක බොහෝමත්ම වෙහෙස කරවෙන්න පුළුවන් මුලදී කියන්නේ. තමන්ගේ ඇත්තා වූ සැප, තමන්ගේ ඇත්තා වූ පිළිගැනීම, තමන්ට කාගෙත් තර්කයට, තමන් මෙතෙක් කල අනමිතිය බැඳගෙන ආපු අනමිතියට රුචියට නොගැලපෙන්න පුළුවන්. මේ නිසා බොහෝ දෙනා එක්ක කාරණා දැනගෙන බුදු රුචිය වෙනුවෙන්, බුදු සැපේ වෙනුවෙන් මේ වටිනා ධර්ම අතහැරලා දානවා. නමුත් ලක්ෂයකට කෙනෙක් ප්‍රමාණ කරනකොට ඉලක්කම් වශයෙන් පෙන්වුවාට මේක අපි තේරුම් අරගන්න ඕනේ ලක්ෂයකට කෙනෙක් කියලා පෙන්නන ඉතාමත්ම කලාතුරකින් කෙනෙක්. Tamanට වෙහෙස වුණත් මේ තුල ඇත්තා වූ හේතු ධර්ම ඵල ධර්ම සම්බන්ධතාවයේ දැක ගැනීමට මම මේ දුෂ්කරතාවයේ ආහාරයක් කරගනිමි. අභියෝගයක් කරගනිමි කියන දුෂ්කරතාවයට මුල් දෙනවා. මේ නිසා මේ පුද්ගලයාගේ වැඩපිළිවෙළවල ගන්න තීන්දුවල ඔහුට සුප සැපේ පිණිස සුමගට යොමු කරන විදිහේ වැඩ පිළිවෙලක් ඉදිරිපත් වෙනවා. යම් කෙනෙක් ලක්ෂයක් ඉන්න සමාජිකාරී ගමන්නේ එක කෙනෙකුට පුළුවන් නම් මේ විදිහේ සාර්ථක සප්පාය තීන්දුවකට එළඹෙන්න ඒ පුද්ගලයා සැනසෙන. ඒ ලක්ෂයමත් සැලකේ. ආහන දකින්න අයත් සැලකේ. මේ නිසා අපි තේරුම් අරගන්න ඕන අපිට ලැබිලා තියෙන අවස්ථාවේදී මේ අපි පොඩි විහිළු වැඩක් නෙමෙයි කරන්නේ. ඉතාමත්ම වටින වැඩක්. මේ වැඩ පිළිවෙලවලදී අපි ඉතාමත්ම අපේ මේ භාවනා දැනුම ඒ වගේම මේ සම්පජන්‍ය සම්බන්ධව ත්‍රිමුඛ දේශනාව ඉදිරිපත් කරගෙන කටයුතු කළොත් අධ්‍යයන්තර බාහිර අහෝදුතු කියනා වූ කාටත් සාන්තියක් සිලක් ඇති නමුත් ඇයි මේ විදිහට කරගෙන යන්න අමාරු එකක් තමයි අපි මේක සාකච්ඡා කරගෙන ගිය විදිහට භාවනාවේ පැහැදිලි අවබෝධය නැත්නම් භාවනාවේ පැහැදිලි අවබෝධය හිත දෙන්නේ නැති විදිහට බාධා ඇති වෙනකොට ඒ අත්ෝ බාධාවල් එක රණ්ඩු වෙන්න යන නිසා භාවනාව අවුල්පාස වෙනවා කරගෙන යන්න බැරි වෙනව බැරි වීම නිසා හැමදාම දුෂ්කරතාවයන් වලට පැලැත්තරාලෝමි ගත කරනවා මේ පිටිපස්සේ ඉන්නේ මාර්ගදිවි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ බලසේනා 10ක් ගෙන හරපානවා මාර්ගදිවි පුත්‍රයා මේ වාගේ වැඩ පිළිවෙලට උදව් කරනවා වෙනුවට කරදර කරනවා. මාර්ගදී පුත්‍රයාගේ කරදර ඉතාමත්ම විචිත්‍රයි. භාවනාවෙන් අභ්‍යන්තරයෙන් පහළ වෙන්නා වූ ප්‍රත්‍යක්ෂේ නැති කෙනාට මාර්ගදී පුත්‍රයාට වැඩි වෙහසක් ගන්න වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල තියෙන්නේ මාර්ගදී පුත්‍රයාගේ වැඩපිළිවෙල කියලා දෙනා විතරක් නෙමෙයි උන්වහන්සේ පැහැදිලිවම අනුශාසනා කරනවා හොඳ සීලයක පිළිපදන්ට ඒව නැත්නම් දැන දැන වැඩි කරන්ට එපා. බුදුආන්තරං පිරිසිදු අයියාපාතන්ට පවත්වමින් අමස්කත ඥානෙ දිනු කරන්නේ. ධම්මවාත්ථාන ඥානෙ දිනු කරන්නේ. අච්චේවාත්ථාන ඥානෙ දිනු කරන්ට දිනු කරනකොට දිනු කරනකොට මායාව විසින් කරගෙන යන මේ හොල්මන් මායාව විසින් ඉදිරිපත් කරන මේ මෙහෙලිකා ගැටලු බොහෝම ලේසියෙන් විසඳන්න පුළුවන් වෙනවා මායя එතන එතන පරදිනවා දිවෙනවා කානාතේ පඨමා සේනා ဒ ුතියා අරති උච්චති කිය බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේ සඳහන් කරනවා මාර්යාගේ දසමාර සේනාවේ ප්‍රථමයෙන්ම ඉන්නේ කාමේ. රුචිය කැමැත්ත. මේ නිසා යෝගාවචරය තමන්ගේ භාවනාව කරගෙන යනකොට ඉදිරිපත් වෙන බාධකවලදී රුචිය අනුව කටයුතු කරනවා. හැමදාම රුචිය අනුවම කටයුතු කරනවා. මේ සාර්ථක බව, සප්පාය බව නොසලකා කටයුතු කරනවා නම් මාර්ගපාක්ෂික භාවයේ තේරුම් ගන්න ඕනේ. මොකද මායя සෑම සංදිස්ථානයකදීම මේ මල පුඩු එළලා තියෙනවා. රුචියක් පෙන්වනවා. මේ පැත්ත රුචි, මේක ප්‍රමාණ හොඳයි, කීර්ති හොඳයි, මේ පැත්ත ගන්නට කියලා. ඉතින් ඒ මල පොඩුවට අහුවෙන පිටස තමයි අපි අර අර ඉස්සල සලකා බලන උප තේරුම් ගත්තේ සංසාරයට අහුවෙන. මේ නිසා යෝගාවචරණ අපහසුතාවයේ එනකොට මතක තියාගන්න ඕනේ මේ අපහසුතාවයේ තිබුණට මේ තුල සත්‍යය තියෙනවා. වෙන විදිහට කියනවා නම් මාර්ගය වැටලා තියෙනවා. තමන්ගේ සුළු සැප කැප කරන් ඉගෙන ගන්න ඕනේ. ලෙඩක් හරදරයක් කංකටොල්ලක් ආපු වෙලාවට වහාම පුරුදු පාඩට මේක ඇතුලේ සත්‍යයක් ඉන්නවා ජීවියෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ඒක නිරෝගී කළ යුතුයි සැපදී යුතුයි සේනාසන ගිලානප්පත්ති ආදීන් සන්තරපණය කළ යුතුයි කියලා ඒවම වඩන්ට යනවනේ මේ පුද්ගලයා 190කදීම මායත් එක්කයි වැඩ කරන්නේ ඒ නිසා කාමාතේ පතමාසීනා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු වචනේ අපි තේරුම් ගන්න. මේක බොහොම ප්‍රකට කාරණාවක්. මේක පිළිබඳව එච්චර බණ කියන්න අවශ්‍ය නැහැ කවුරුත් දන්නවා. නමුත් මම ඉදිරිපත් කරන්න හදන්නේ මේ දෙවෙනිය අරතිය. මේක බොහෝමත්ම සියුම් වැඩ පිළිවෙල. ඒ මොකද සාමාන්‍ය සම්ප්‍රදාන කුල වචනයෙන් පෙන්වන්නේ මේ අරතිය අධි කුසලයට කම්මැලි වීම. මේ වාගේ පූර්ණ කාලීනව භාවනා කරන විපස්සනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේ කම්මසකතා ඥාන වගේ කම්මසකතා ඥානයේ නැතිකම වගේ දුර්ලභම් හැරහැරලා හරියට අරමුණට හිතේ දෙවීම කළ යුතුයි. ඒ පිළිබඳව උපදේශ ලැබිලා හරියට කටයුතු කරගෙන යනකොට මාර්යා මේ වෙලාවේදී මේ මූලික භාවනා කටයුත්ත තිබියදී ඒට වඩා ටිකක් පහළ සම්පූර්ණ අසාධාරණ නෙවෙයි සම්පූර්ණ අධාර්මික නෙවෙයි ටිකක් පහළ හොඳ වැඩක් යෝජනා කරනවා එච්චර මහන්සි වෙනා විදිහට මේ වැඩේ කරගෙන ගියොත් නරකද මදිද අධි කුසලයේ අමතක කරන්න අපි සාමාන්‍ය කුසල් කරගෙන යමු මෙන්න මේ විදිහට කරනකොට බොහෝ දෙනා හරියට මායя පේන්නේ කල්යාණ මිත්‍රෙක් මම මේ කරදරේ ඉන්න වෙලාවේදී මට අත දෙන්න ඉන්න ලෝකේ ඉන්න එකම ගැලවුම් කාර්යය විදිහට මායя පේනවා. මොකද නරකකට යොදවන්නේ නැහැ. හොඳ පැත්තට යොදවන්නේ. නමුත් යෝගාචරයට මතක නැති වෙනවා තමන් පැවිදි වුණේ මොකද්ද? තමන් ගිහිගේ අතහැරියේ මොකටද? මේ භාවනා කර්මස්ථානයේ ඉදිරිපත් වුණේ මොකටද? කාය ජීවිත නිර්පේක්ෂව මේ කටයුත්ත ගෙනියන්නේ. දැන් මොකද වෙන්නේ? මේ වෙන යෝජනානුව ඒ බරපතල කටයුතු පොත්තකට පැත්තකින් කියලා ඊට පල්ලෙහායින් තියෙන කුසල කර්ම සිද්ධ කරන්න පටන් ගන්නවා. මේක පුංචි වැඩක්. අපි වාගේ මේ බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 2000 ගානකට පස්සේ බුද්ධ භූමියෙන් ඈතකට වෙලා මේ භාවනා කරන අපට පහළ වෙන දුක් කරදරano මායя මේ විදිහට කටයුතු කරනකොට අපි අසරණ වෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේටත් මේ ප්‍රයෝගයම මායя යෙදුවා. නවසක්කිතාම විවේකීව බුදුරජාණන් වහන්සේ පරිකල්පනාවක් ඉදලා ඉන්නකොට කල්පනා කළා අනේ මේ ලෝකේ කියන ගැටවල හැටි. එකින් එක එකින් එක ගැට තද වෙන හැටි. මේවා ගලවන්නේ කොහොමද? මේක කල්පනායනකොට බුදුරජාණන් වහන්සේට බුත ඥාණයට පහළ වුණා රජවරු ලෝකේ පාලනය කරන ඇත්තෝ මේ බලකාමේ නිසා මේ කරගෙන යන වැඩ පිළිවෙල අමතක කරලා ධාර්මික වෙනවනම් Taman යටතේ පාලනය වෙන මිනිසුන්ගේ මහා ජනතාවගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරනවා නම් කොච්චරක්නම් ප්‍රශ්න විසදෙනවද ඒ නිසා ධාර්මික රජවරු වේවා රාජා භවතු ධම්මිකෝ කියන ධර්මපදයේ බුදුරජාණන් වහන්සේට මතක් වෙනකොටම මාරය ඉදිරිපත් වුණා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේට මම ඕක තමයි රජසප විඳින කොටක් කිව්වේ. මම ඕක තමයි අබිනිෂ්ක්‍මණය කරන කොටත් කිව්වේ. මම ඕක තමයි දුෂ්කරා ක්‍රියා කරන කොටත් කිව්වේ. ඒක නිසා තාමත් ප්‍රමාණය දැන් උනත් යන්න රත්පක්ති රජ වෙන්න පුළුවන් කොච්චර ඒ දඬු පාලම් හදන්න පුළුවන්. කොච්චර වැව් පොකුණු කපන්න පුළුවන්. කොච්චරක් නම් මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. එතකොටත් මේ බුදු වෙලා සම්මා සම්බුදු වෙලා ඉන්නකොටත් මායාවිල යෝජනා කරනකොටම බුදුරජාණන් වහන්සේට මතක් වුණා ආවයි ආවයි. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරා උඹ පාපී මායයක් නම කියනකොටම මායයක් එතන මන්ත්‍ර ප්‍රදානවා මාව අහුණා තථාගතයන් වහන්සේ මාව අඳුනාගත්තා කියනකොට මායයක් මට මතක් කරන්නේ කියන්නේ අපට මෙන්න මේ විදිහේ භාවනාවෙන් හැර වෙනත් බාහිර කටයුතු වලට පත් පිළිවෙත් කරන්න ඕනේ. ඒ වගේ ස්ථාන කරගෙන යන වැඩේ. නමුත් මේ අතුරු වැඩ ඉදිරිපත් වෙනකොට මේ මායයයි කියන එක මතක් වෙනවනම් ඉන්නහට මායයට හම් වෙන්නේ නැහැ ඉතින්. මතක තියාගන්න ඕනේ අපේ මූලිකම පරමාර්ථයේ එකම පරමාර්ථයේ ලැබෙන සෑම ක්ෂණයක්ම අතනොහැර ප්‍රධාන වශයෙන්ම අපේ මූල කර්මස්ථානයේ විසිඳීමයි එහෙම නැත්නම් සක්මන එහෙම නැත්නම් ඉදිනදා කටයුතු වලදී සතිය පැවැත්වීම. මේ ඔක්කොම තියේදී එහෙම නැත්නම් මූලිකම දේ තියේදී ඊගාවට ඉතුරුපත් වෙන දේ ඉහටත් උඩින් ගිහිල්ලා වේගයේ මතක කරන කතාව මතක ක්‍රියාව මතක වේගවත් කටයුතු කරනකොට කාටද මේ සම්මාදා වෙන්නේ කියන එක මතක තියාගන්න. කොතනද ඒ අවස්ථාවේදී සාත්‍යක සම්පජඤ්ඤයක් තියෙන්නේ? කොහෙද ඒ අවස්ථාවේදී සක්කාය සම්පජඤ්ඤයක් තියෙන්නේ කියලා තමයි කල්පනා වෙනවනම් තමයි තේරෙයි කවුද මේ උදව්වට ඉදිරිපත් වෙලා ඉන්න පුද්ගලයා. ඒම ප්‍රමාණවත් මායය එළවනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ සාත්‍යක සම්පජඤ්ඤයත් සක්පාය සම්පජඤ්ඤයත් කියන දෙක නිප්පක භාවය. යමක් තේරුම් බේරුම් කර ගැනීමට උදව් කරන දෙයක්. නමුත් අපි මුලින්ම මතක් කරා වගේ සෑම කෙනාටම මේක නොවිඳින්න පුළුවන්. මේකට ප්‍රධාන වශයෙන්ම ඥාන සම්ප්‍රයුක්ත උප්පත්තියක් තියෙනවා. එහෙම නැත්තන්ට බොහොම පහසුවෙන් වැටෙනවා. නමුත් ඒක කලෙලි වෙන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. යමක් කරදරයක් දුෂ්කරතාවයක් ඉදිරිපත් වෙනකොට nesali ධර්ම ප්‍රමාණයම ඉදිරිපත් කරගෙන මේ අසවලා විසින් කරපු දෙයක් මේ මට විසි මට කරපු දෙයක් කියන පතු හැඟීම අතහැරලා නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වરૂපේ ධර්ම ස්වરૂපේ හේතුඵල කර්ම සම්බන්ධ කරගන්න බලනවනේ අන්නේ එවැනි පුද්ගලයක් ආශ්‍රය කිරීමෙන් මේ නිපක ප්‍රඥාව දිනු කරගන්න. මෙන්න මේ නිපක ප්‍රඥාව සාමාන්‍ය විවහාරයේ පවතිනකොට කියනවා සාමාන්‍ය බුද්ධිය කියලා. මේ විපස්සනා භාවනා කරන යෝගාවචරයෝ සමහර නම් කියනවා සමත භාවනා කරන යෝගාවචරින්ට තියෙනවා කියලා. මෙන්න මේ සාමාන්‍ය බුද්ධිය අතාරින්න. විශේෂ කල්පනාවල් කියලා තමන්ගේ රුචි අනුව, මත අනුව, දික්ටි අනුව කල්පනා කරන්න යෑමේ මේ සියුම් ධර්මයේ අසරණ උපදේශ අමතක වෙනවා. අමතක වෙලා ඉතාමත්ම දක්ෂ විදියට හේතු කර්ම ඉදිරිපත් කරනවා භාවනා නොකර. භාවනාව පස්සට ගන්න. භාවනාව පැත්තට. මෙන්න මේ වෙලාවේදී කල්පනා කරගන්න ඕනේ ඒ වාගේ වෙලාවල් වල බාහිරට හේතු කර්ම දැක්වීම පැතකදීදී තමන් වශයෙන් සංවේගය පහළ කරගෙන මොකටද මෙතෙන්ට ආවේ අපි මොකටද පැවිදි වුනේ අපි මොකටද මේ විපස්සනා කරන්නේ එයින් ඇත්තා වූ සත්තානං විසුද්ධිය ආදී විපස්සනා මූලික ප්‍රතිඵල ලබා ගන්නට නම් කවමදාකවත් අහම්බෙන් පෙර වාසනාවට නොලැබෙන බව මතක තියාගන්න. ඒකට හරියට ක්‍රමය දැනගන්න ඕනේ ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගුරුවරයා ක්‍රමයේ දැනගෙන හිටියට ස්ථානයේ තිබුණට පොතේ තිබුණට කල්පනාවට අහු වුණාට කවදාකවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රතිඵල ලැබෙනවා නම් තමන්ට වැටෙනවා දවසින් දවස දුෂ්කරතාවයන් වලට මුහුණ දීමේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් වැඩි නැහැටි. මේ විදිහට ශක්තිය වැඩෙනවනම් ක්‍රමක්‍රමයෙන් වැඩෙනවනම් ඒ පුද්ගලයා දුෂ්කරතාවයන් එනකොට දැන්පත් වෙන නිවෙන සාන්ත වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. වහා කිපෙන හදිසි තීන්දුවට එළඹිලා එලෝ මෙලෝ පේන්නේ නැතුව තීන්දුව කරලාට ඒක කරන්නේ නැහැ. සාමයට, සමගියට, පිරිසට තමන්ට ධර්මයට ශාසනයට ගැළපෙන තීන්දුවක් ඉදිරිපත් කරගෙන ධර්මයේම හුවා දක්වමින් කටයුතු කරගන්න පුළුවන්. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ගැටලිහිමේ වැඩපිළිවෙලට සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං අතාපි උපකෝ භික්ඛු සෝයිමං විජතයේ ජඨං මේ විදිහට මේ ප්‍රශ්නේ අපි මෙතෙක් වෙලා මේ සාකච්ඡා කරපු ප්‍රශ්නය ලෝකයේ පැත්තෙන් දැකපු දේවතාවෙක් බුදුජානන් වහන්සේ සමීපයට පැමිණිලා අහන වෙලාවේදී ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේ මේ පැත්තකට වෙලා බලා ඉන්නකොට පේනවා මේ සත්වය කුච්චරණන් අතුලත ගැට ගහ ගන්නවා ඒ මැදට බාහිරින් පැමිණෙන ගැට මේ නිසා අභ්‍යන්තර ආයත ගැට වලින් ගැටයක්ම බාටපත් වෙලා ජීවත් වෙනවා කවදානම් මේක ලිනෙයිද කියලා ඉගෙන භාවයක් පේන්නේ නැහැ. මොකද හැම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ගැටේ තද කරගනිමින් පවතී. එහෙමනම් කවදා ලිහෙන්නේ කියලා. එතෙන්දී බුදු දානන් වහන්සේ මෙන්න මේ මූලික කරුණු 6 7ක් අයක් පෙන්වනවා. මෙන්න මේ කරුණු ඇති කෙනා ඒවා සාර්ථකව පාවිච්චි කරනවා නම් හේදකම මාර්ගයනොත් ලෙද වේදකම මාර්ගයනොත් කියන මේ දෙකෙන්ම තමන්ට මතුවෙනා වූ ලෙඩ සනීප කරගන්න කෙනෙක් වගේ සීලේක පිහිටලා සපඤ්ඤ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්තෝ පුද්ගලෙක් වෙන්නත් ඕනේ. ඒ පුද්ගලයා තමන්ගේ සීලේ පනසේ රකින්න ඕනේ. එව නැත්නම් පිරිසිදු කරන්න පුළුවන් කායික වාචික කියනවා වූ ගොරෝසු කටයුතු සම්පූර්ණයෙන්ම සාතික කරගන්න ඕනේ. සාතික කරගෙන ප්‍රඥාව ප්‍රියාත්මක වෙන්නේ. සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං භාවයක් මෙසේ ලබාගත් ආ වූ විවේකය මෙසේ ලබාගත් ආ වූ ඉද ප්‍රස්තාව තුළ හිත වැඩි වීම නැත්නම් සමතේ වැඩි වීම නැත්නම් සමාධිය වැඩි වීමේ යොදවන්න ඕනේ ඒ සමාධිය වැඩි කෙරුවට අවදාකවත් ඒ පුද්ගලයාට ඇත්ත ඇති සැටිය වෙන විදිහට කියනවනම් මේ නාම ධර්මය මේ රූප ධර්මයේ කියන එක වැටෙන්නේ නැහැ මේ නාම ධර්මය මේ රූප ධර්මයට හේතු වෙනවා මේ රූප ධර්මය මේ නාම ධර්මයට හේතු වෙනවා ආදී ප්‍රත්‍ය වැටෙන්නේ නැහැ. ඒක වෙන්න නම් චිත්තං විතරක් හරියන්නේ නැහැ. පඤ්ඤං කියන එකත් භාවනාව වෙනවා. එහෙම නැත්නම් සමත භාවනාව විතරක් නෙවෙයි විපස්සනා භාවනාවත් කරන්න. මේ කිව්වට විපස්සනා භාවනා කරනකොට මතක තියාගන්න ඕනේ කවමදාකවත් සමතයෙන් තොරව හොඳ tempat කයකින් වචනයකින් හිතකින් තොරව මේ පඤ්ඤා පහළ වෙන්නේ විපස්සනා කරන්න බෑ ඒ නිසා සමාධිය ප්‍රමුඛ කරගන්න ඕනේ එතකොට පහළ වෙනවා ඥානේ නැත්නම් විපස්සනා ඥාන ආතාප වීර්යය තියෙනවා මේ වැඩ පිළිවෙල තේරුම් ගත්තට මේ පැවැත්වීම දිගට කරගෙන යාමේ දුෂ්කරතාවයන් මේ බණහන පිට හොඳට ගන්න. වරක කරනවා, වරුවක් කරනවා, වරුවක් කරගන්න බැහැ. මාසයක් එක දිගට කරනවායි කියලා කියනකොට බොහොම කලාතුරකින්. මොකද විවිධාකාර ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. නමුත් දක්ෂ යෝගාවචරයා මේ සෑම දුෂ්කරතාවයක්ම විපස්සනාට නගනවා. අදක්ෂයා එහිදී වැටෙනවා. එදී කනගාටුවටපත් වෙනවා මට මේක කරන්න බෑ මට අපහසුයි මේ දුෂ්කරතාවය තියෙනවා ඒ දුෂ්කරතාවය තියෙනවා තාමත් තියෙන දුෂ්කරතාවයක් වටේ මොකද මේ තවන වීර්ය නැතිකම නිසා ආතාප වීර්ය නැති නිසා ආතාප වීර්ය ඇති කෙනා මේ தත්ත්වයේ පන්නන අවස්ථාවේදී කරන කතාව බොහෝමත්ම ධාර්මිකයි එන සෑම දුෂ්කරතාවයක් මිත්‍යාමත්ම සාර්ථකව මුණ දීලා අනුන්ටත් ආදර්ශයක් දෙනවා. ඒ නිසා ආතාප වීර්යය තියෙන තෝනේ අවසාන වශයෙන් නිප්පක ප්‍රඥාව කියනවා. නිප්පක ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සාර්ථක සම්පජඤ්ඤයක් සප්පාය සම්පජඤ්ඤය. මෙන්න මේ කරුණු හය ඇති කෙනාට මෙලොව උනත් කරන ඕනෑම කාරණාවක් ජය ගන්නව වැඩි පරාජය වෙනවට වැඩි. ඒ විතරක් නෙමෙයි විමුක්ති මාර්ගයේ තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඉදිරියට ය아가න්න පුළුවන්. මේ නිසා මේ නිපක ප්‍රඥාවේ වටිනාකම සාත්‍යක සම්පජාඤ්ඤේ වටිනාකම සක්පාය සම්පජාඤ්ඤේ වටිනාකම අපි ශක් ප්‍රමාණයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා අපි උප්පත්තියෙන් ඥානවන්තයෝ වෙන්න ඕනේ. ඒ තිබුණත් විතරෝම මේ සාත්‍යක සම්පජාඤ්ඤේ සක්පාය සම්පජාඤ්ඤේ ක්‍රියාවට නැගෙන පුද්ගලයන් ආශ්‍රය කරන්නේ. ආශ්‍රය කරමින් සූර වෙමින් මේ විපස්සනා භාවනාවට කාලය ඉතුරු කරගන්නවා. අනිකුත් වැඩ කරන්නේ මෙන්න මේක වැඩි කරගන්නයි. එහෙම නැතුව මේ භාවනා කරන්නේ කියලා නම ඒ පටබැඳි නම තියාගෙන নানা ආකාර වැඩ කරගෙන ඉඳ ගියොත් අපි සාර්ථක බව නොදන්නේ සප්පාය අසප්පාය නොදන්නා පිටසබ්බාටපත් වීම නිසා එක්කෝ රූප ප්‍රමාණ නැත්නම් කීර්ති ප්‍රමාණ එහෙම නැත්නම් සීල ප්‍රමාණයෙන් ගත කරන පුත්තබ්බාටපත් වෙනවා. ඒ කියන්නේ වැටෙනවා. ඒ ඒ තැන් වලින් පාත් වෙනවා. එහෙම වෙන්නේ නැතුව ඉදිරියට යන්න නම් මෙන්න මේ විදිහේ ලැබී තියෙන ප්‍රඥාවට ලැබී තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රේත ලැබී තියෙන ධර්ම දේශනා ධර්මයේට එහෙම නැත්නම් වෙන විදිහට කියනවා නම් මේ වටිනා ශාසනයට අර්ථයක් දෙමින් තමන්ගේ කටයුතු ඉදිරියටපත් කරගැනීමේ ආදර්ශමත් වෙන්න. භාවනාව තව තවත් ඍජුව දෙලින්ම කරගෙන යාගෙන යන්නට සෑම කෙනාටම මේ සාත්‍යක සම්පජාඤ්ඤය වඩ වඩාත් වැටහෙවා ඒ වාගේම සත්පාය සම්පජාන්නේ වඩ වඩා වැටහෙවා මේ තාක් ලබාගෙන තියෙන තම තමන්ගේ අත්දැකීම් මේ කලෙලිය තුල දැකීමෙන් තමන්ගේ භාවනා ජීවිතේ වඩා ඍජුවත් ඒ වාගේම හේතුඵල දකින්න සත්පච්චේ පරිග්‍රහ ඥාන එහෙම නැත්නම් අච්චේවාත්ථාන ඥානයේ දියුණු තුන කර ගැනීමටත් මේ ධර්මයේ හේතු වේවා කියන මෛත්‍රී කල්පනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා

උදේවිදේ කරන ධම්මජීව ස්වාමීන් වහන්සේ